දෙනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලෙසින් ඔබ වෙත සමීප වන්නේ බෞද්ධයා රූප වාහිනිය දිගින් දිගටම නරඹන ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාම හොඳින්ම දන්නවා සතිපතා සෑම සඳුදාවකම පෙරවරුවේහි ධම්මානුපස්සන සාකච්ඡා මෙලෙසින් ඔබට නරඹන්නට ඉඩවකාශ සැලසෙන බව. මේ දිනවල අපි සාකච්ඡාවට බඳුන් කළේ පංච නීවරණ ධර්මයන් ගැන. අද අපි පංච නීවරණ ධර්මයන්ගෙන් පස්වෙනි නීවරණ ධර්මය වන විචිකිච්ඡා නීවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සිරිත් පරිදි ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඔබ මා නොදන්නා බොහෝ ධර්ම කරුණු ගැන අපට පවසන්නට අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රයෙන් නිදම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය නිර්හවත්ත පඤ්ඤාසිරි මහින්පාරණ වහන්සේ. අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරුවනේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන අපි හාමුදුරුවනේ විචිකිච්ඡාව ගැන. මේ විචිකිච්ඡාව ගැන අපි අහන ප්‍රශ්නවලට කිසිදු විචිකිච්ඡාවක් නැතුව අපි හාමුදුරුවෝ පිළිතුරු ලබා දෙනවා ඇති කියන එක මගේ විශ්වාසයයි. අපි හඳුරන්නේ විචිකිච්ඡාව කියන්නේ කොමක්ද කියන විග්‍රහයත් එක්ක අපි සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අංච නීවරණ ධර්ම අසුරෙන් විශේෂයෙන් නිවන ආවරණය කරන ධර්ම අසුරෙන් අවසාන ධර්මයේ තමයි අවසාන නීවරණය තමයි විචිකිච්ඡා නීවරණය. එහෙම. ස්වාමීන් වහන්සේ විචිකිච්ඡාව කියලා කියන්නේ ඉතින් අපි කොටින්ම කිව්වොත් සැකය. එහෙම. සැකය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අනිත් අනිත් දේවල් කෙරෙහි තියෙන සැකය නෙවෙයි. දැන් අපි අපි හිතමු දැන් මොකක් හරි බෙහෙතක් හඳුනගන්න, පැලයක් හඳුනගන්න. ආ මේ අහවල් පැලේද නැත්නම් අහවල් පැලේද කියලා එතන අපිට පොඩි සැකයක් ඇති වෙනවා. ඒ වගේ සැක නෙවෙයි මෙතන සැකේ කියලා කියන්නේ. මෙතන සැකේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කරනවා. දැන් තමන් අනුගමනය කරන ශාස්ත්‍රවරයා පිළිබඳව සැක කරනවා නම් එයාට ගමනක් නැහැ. ඒ ශාක්‍ය ශාස්ත්‍රෝරයා පිළිබඳව සැකය නම් බුදුරජාණන් වහන්සේ නමක් මේ හිටියද උන්වහන්සේ එහෙම ධර්මයක් දේශනා කළාද ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම විදිහට සැක කරනවා සැක කරන කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ ඊළඟට ධර්මය ගැන සැකයි ධර්මය ගැන සැකයක් වුණසම් ලොකු පරාසයක් තියෙනවා විශේෂයෙන්ම ධර්මය කියලා කියන්නේ මේ කුසල අකුසල ධර්ම පිළිබඳ කුසල් පිළිබඳව අකුසල් පිළිබඳව පරිසම් විශේෂයෙන්ම මෙන්න මේ තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සැකයි නම් එයාට ධර්ම ජීවිතේට ගලප ගන්න බෑ. එහෙමනම් සැකේ කියන්නේ පුදුම ආවරණයක්. ඊළඟට සංගයා පිළිබඳව සංගයා නෛර්යානිකයිද මේ සංගයාගේ සුපටිපන්නාදී ගුණ තියනවාද? මේ විදිහට සංගයා පිළිබඳව සැක කරනවා. ඊළඟට ස්වාමීන් ත්‍රිතික්ෂාව පිළිබඳව සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳව සැක කරනවා. ඊළඟට පෙර ජීවිතයක් තිබුණාද කියලා සැක කරනවා. ඊළඟට අනාගතයේ නැවත උප්පත්තියක් තියනවාද කියලා සැක කරනවා. ඊළඟට මේ දෙකම පිළිබඳව සැක කරනවා. ඊළඟට පින්න සාමනාන්ත විශේෂයෙන්ම මේ පටිච්චසමුප්පන්න පටිච්චසමුප්පාදයේ පිළිබඳව මේ බුද්ධ ශාසනයේ හරය මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව සැක කරනවා. ඉතින් මෙහෙම සැක කරන කෙනෙකුට මේ ධර්මයේ තුල ගමනක් තියෙන්න විදිහක් නැහැ. දැන් අපි යම් කිසි දෙයක් පිළිබඳව සැකෙන් ඉන්නවා නම් ස්වාමීනාත් අපට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේක නිවන ආවරණය කරන විශේෂිත වූ නිවන ධර්මයක් හැටියට සඳහන් වන්නේ. එහෙම තමයි. ඇයි අපි හඳුනන සැක කරන්නේ? සැක කරන්නේ ස්වාමීනාත් විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා. දැන් ධර්මය දන්නේ නැත්නම් අපි හිතමු දැන් තමන්ගේ නුවණක් තියෙනවා. ඒ තමන්ගේ නුවණට විශේෂ වෙන ටික විතරයි ආ බාර ගන්න. තමන්ගේ නුවණට අවිශේෂ වෙන දේවල් දැන් අපි හිතමු තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙ සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න බෑනේ. එහෙමයි. එයා ඉතින් ආ මට ඒක තේරෙන්නේ නැහැ වෙන්න බෑ. මට එහෙම නැහැ. ඒ නිසා එහෙම ਸਰවඥතා ඥාන ඔය කියන දේවල් වෙන්න බෑ කියලා අර ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය නිසාම තමයි සාමනාත් සැක කරන්නේ. එහෙනම් අපි හන්නේ දැන් සැකය හොඳ හොඳ පැත්තට හරව ගන්න බැරිද දැන් සමහර වෙලාවට යම් කිසි දේශකෙක් හෝ පොතක යමක් තියෙන බුදුජානන් වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ පටිච්ච සම්පාදය ගැන හෝ පරලෝව ගැන හෝ තියෙනවා. එතකොට ඒ එලෙසින්ම අපි සැකනකොට සාදු කියලා පිළිගත යුතුද? එහෙම නැත්නම් විමසා බලන්න මට මේක මෙහෙම කිව්ව ගමන් පිළිගන්න බෑ කියලා විමසා බලලා ඒක පිළිගැනීම නොගැලපෙනවා. ඒ එතන ඒ සැක කළ යුතු තැන සැක කරන්නේ ඒක හොඳයි කියලා කාලාම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවධානය කරලා තියෙනවා නේද අපි? ඒක හරි මේ හරීම සූක්ෂමයි. එහෙම. මොකද මේක වංචක ධර්මයක් හැටියටත් යන්න පුළුවන්. එහෙම. මොකද විමසීම ස්වභාවයෙන් විමසීම සින්දගියොත් අන්තිමට එයාට එයා හිතනවා මම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරනවා තමයි ධර්මය තුළ ඉන්නේ කියලා. එහෙම. එහෙම ඉන්නේ කිව්වොත් එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එන්නේ නැහැ. ධර්මය තුළ එයාට කුසලයක්වත් කරගන්න බැරි අවස්ථාවකුත් තියෙනවා. එහෙමයි. දැන් අපේ මට්ටමින් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීනාති කියන පැත්ත හරිය දැන් ඒ කාලාම් සූත්‍රයේ සඳහන් වෙන විදිහට බොහෝ දෙනා ඒකම අල්ලගන්න සද්ධාව මේක අර සද්ධාව අඩු වුණොත් කාලාම් සූත්‍රයේ පැත්තටම යනවා නෑ අපි විමසලා තමයි එහෙම ඒක දැනගන්නේ අපි සාමාන්‍ය විදිහට මේක හිතන්නේ නෑ කියලා ඒ පැත්තටම යනවා එහෙම ඒ පැත්තටම යන්නේ ගියොත් ඒකත් මහා කෙලෙසියක් බවට පත් වෙනවා එහෙම මොකද අපිට මේක අවබෝධ කරගෙන සම්මාත මේ ධර්මයේ තුල හැසිරෙනවා කියන එක හරි අමාරුයි අපි යම්කිසි මට්ටමකට ක්‍රමානුකූලව ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන මේ අවබෝධය කරගන්න තරමින් අපි ධර්මය හැසිරෙන්න ඕනේ. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් ඔන්න රෙද්දකින් වහලා යමක් තියෙනවා. ඒ ජීවියෙක් ඉන්නවා කියලා හිතන්න. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා මෙතන බල්ලෙක් ඉන්නවා. තව එක්කෙනෙක් කියලා නෑ මෙතන පොඩි ළමයෙක් ඉන්නේ කියලා. එතකොට දැන් මේ දෙන්නේ මේ එකම දේ සම්බන්ධයෙන් කියනකොට අහගෙන ඉන්න එක්කෙනාට හිතේ ස්වභාවයෙන්ම සැකයක් ඇති වෙනවා. එතකොට නෑ නෑ මම ඔය දෙන්නම කියන එක පිළිගන්නේ නෑ. ආ මට මේක සැකයි එහෙනම් මම ඉතින් බලන්න ඕන කියලා අර රෙද්ද निराවරණය කරලා බලනවා. ඒ බැලීම තුල යා අවබෝධ කරගන්නවා යම් කිසි දෙයක්. එතකොට ඒ එතන සැකය යෝග්‍යයි නේද අපි හැමදේම කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒක හරිය ස්වාමීන් වහන්සේ කියන දේ කාරණේ ඉතාම පැහැදිලි. එහෙමයි. අපිට කාම කියන විදිහට අන්ධ භක්තිකයෙක් විදිහට පිළිගන්න අවශ්‍ය නැහැ. එහෙමයි. නමුත් සානක මේක බොහෝ දෙනාට අද සමාජයේට මම දැකලා තියෙන මේ අනවශ්‍ය විදිහට. එහෙම. ඒක අපිට තේරෙන හොඳටම ඒගොල්ලෝගේ ශ්‍රද්ධාව නැතිකමම තමයි එතන තියෙන්නේ. එහෙම. ශ්‍රද්ධාව නැතිකමටම අන්නවශ්‍ය විදිහට මේක ਵਿਚාරනවා. විමසන්න යනවා. විමසන්න යනවා. එහෙම. එහෙමද අපිට වැඩි ඕන නැහැ. පංචශීලයේ ගත්තාම අපිට හොඳටම තේරෙනවානේ දැන් මේ අපි එතනින් පටන් ගන්න ඕන. ආ හොඳයි. එහෙනම් මේ පංචිල් රැකීම සතෙක් නොමරීම, සොරකම් නොකිරීම, කාමයේ වරද නැතිරීම, බොරුන් කීම, ඒ වගේ මේ මත්පැන් පානය නොකිරීම හොඳ දෙයක්. ඒක අපිට පැහැදිලි එහෙමයි. ඒ වගේ දෙයක තමයි මේක විමසන්න ඕනේ. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ওই විදිහට එතනදී අනවශ්‍ය විදිහට ਵਿਚාරන්න ගියොත් ස්වාමීන් වහන්සේ මොකද ਵਿਚාරණ එක හොඳයි. හැබැයි ඉගෙන ගන්න දේ ගලප ගලප අපි මේ ගමන යන්න ඕනේ. මම හිතන්නේ දාවක් ඇත්තටද මතක් වෙනවා. ආරම්භයේදී මේක කිව්වොත් මට හිතෙනවා හොඳයි කියලා. ඔය තිස්සමහාරාමයේ පැත්තේ ඒ කාලේ ඔය අපේ පෙළටුවා පොත්වල සඳහන් කතාවක්. ඒකෙදී එක වැද්දෙක් පුන් සතෙක් මරාගෙන කනවා. ඉතින් සතෙක් මරාගෙන කාලා පුංචි සතෙක් මං හිතන්නේ. ඒ වෙලෙම පුච්චලා මේ වැද්දා මේ සතාව කනවා. කාලා එයාට වතුර තිබහක් ලැබෙනවා. වතුර විභාග කරන දැන් වතුර නෑ මේ මේ කරපු මම හිතන්නේ ඒ මුවගේ කුසේ හිටපු පුංචි පැටියෙක් තමයි මේ ආහාරයට ගන්න. ආහාරයට ගන්න. මෙයාට ඒක විපාකයක් හැටියට දැන් මෙයා වතුර විභාග කරනවා වතුර විභාග කරනවා වතුර නෑ කොතනවා. මේ වැව් තියෙනවා නමුත් නට කොතනවත් වතුර පේන්නේ නෑ. අන්තිමට මෙයා මොකද කරන්නේ මේ වැද්දා ආරාමයකට එනවා. ඉතින් අර ගිය ඒ කල තියලා තියෙන හැම තැනම බලනවා වතුර බින්දුවක්වත් නැහැ. මෙයාට හොඳටම කේන්ති ගිහිල්ලා කියනවා මේ හාමුදුරුවෝ මේ නිකන් ඉන්නවා මේ වතුර ටිකක්වත් දෙනක් තියාගන්න බෑ. එතකොට මේ සාමනාද නමක් ඇවිල්ලා මේ වතුර තියෙන්නේ කියලා දැන් මේ මේ වතුර වක් කරනවා. ඉතින් වතුර වක් කරනකොට දැන් අතට වතුර ටිකක් වැටෙනවා. එයා පුදුම වෙනවා දැන් මේක කලවල වතුර බිඳුවක්වත් තිබුණේ නැහැ. ඉතින් මේ සාමනාද වතුර බොන්න දෙනවා. වතුර බොන්න දුන්නා මෙයාගේ විපාකේ අඩු වෙන්නේ නැත්නම් මේ කරපු මේ අකුසල විපාකයක් හැටියට. ඉතින් මේ වෙලාවේ මේ වැත්තා පහ වෙනවා මේ ස්වාමීන් වහන්සේට. පැහැදිලා. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාගේ උපස්ථානයේ දැන් ස්වාමීන් වහන්සේලා කියනවා එහෙනම් අපි අපිට ඉතුරු වෙන දාන ටිකක් දෙන්නම් ඔය වැඩිකම් කරන්න එපා. අපි පින්න පාත කියලා ඉතුරු වෙන දෙයක් ඔබටත් කන්න දෙන්න. ඉතින් මේ ආරාමේ වැඩක් පලක් කරගෙන ඉන්න කියලා. මම වැද්දායකට කැමති වෙලා දැන් ඉතින් හොඳට මේ වැඩේ කරගෙන ඉන්න ටික කාලයක් යනකොට හොඳම කටකරුවෙක් බවට පත් වෙනවා. සංඝයාගේ උපස්ථාන කටේ ඉතාලම හොඳින් සිද්ධ කරනවා. ඉතින් මේ ආරාවේ සමහර තරුණ ළමයි එක එක්කෙනා ඇවිල්ලා පැවිදි වෙනවා. මේ වැද්දට හිතෙනවා දැන් මේ වැද්දක් වර දැන් පාස්පෙක් වගේ ජීවත් වෙන්නේ. මෙයාට හිතෙනවා අනේ මටත් පුළුවන් නම් මේ විදිහට මහාන වෙන්න ලොකු දෙයක්. මෙයා ඒ වෙලාවේ මේ ස්වාමීන් කියන මටත් මහාන වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඉතින් මහන්සට ඇත්තට මහාන කරනවා. මෙයාට කිසිම අකුරක් බෑ ඉගෙනගෙන නෑ මුකුත්ම බෑ ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා කියනවා එහෙනම් පැවිදි වෙනා මේ වත් පිළිවෙත් කරගෙන විහාරේ මත කරගෙන බුද්ධ පූජාව ගේනවා හෝදනවා ඒ වැඩ කරනවා දැන් සම්පූර්ණ මුළු දවස පුරාම මෙයා වත් පිළිවෙත් කරමින් ඉන්නවා ඉන්නකොට දවසක් මේ ස්වාමීන් වහන්සේ දකිනවා මේ එක කුඩා ස්වාමීන් වහන්සේ තමක් මේ තත පංචක කර්මස්ථානේ බොහොම ලස්සනට සද්ධායනා කරනවා. දැන් මෙයාට ඒවා බෑ. රසපංච කර්මස්ථානය කියන්නේ මොකද්ද අපෙන්? රසපංච කර්මස්ථානය කියලා කියන්නේ සම්මත අර කේසා ලෝමා කියන දෙතිස් ගුණපය. එහෙනම් දෙතිස් ගුණපය සද්ධායනා කරනවා. එහෙමයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා අනේ දැන් මම මේ ආපු දවසේ ඉඳලා මේ වහල්ෙක් වගේ වැඩ කර කර ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ පාඩම් කරනවා මේවා සද්ධායනා කරනවා මට එහෙම බෑනේ මට මේකෙන් පළක් තියෙනවා. මම මේ කරන වැඩේ. එහෙම. හැබැයි ඉතින් ඒ විදිහට කල්පනා කරලා දවසක් ලොකු ස්වාමීන් වහන්සේට උමතුරු සම්පහස් වෙන්න හදලා දීලා මේ ස්වාමීන් වහන්සේ අහනවා දැන් මම මේ වත් පිළිවෙත් කර කර ඉන්නවා. ඉතින් මේකේ මේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ තමක් ලෝකයේ වැඩ වැඩ හිටියද උන්වහන්සේගේ ධර්මය මෙහෙම නිර්මලයිද නෛර්යානිකයිද නාට තේරෙන විදිහට අහනවා. ඒ වෙලාවේ මේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඇයි ඔබ එහෙම අහන්නේ? නෑ මට මේ සැකයක් ඇති වුණා. ඒ වෙලාවේ මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේ වැදලා නැත්නම් ස්වාමීන් වහන්සේට කිසිම දෙයක කිසි ඇටහීමක් නැහැ. හැබැයි බොහොම ඕනෑ කමෙන් සද්ධාවෙන් අර වත් පිළිවෙත් ටික කරගෙන යනවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ඒ ඒ නොතේරෙන ස්වාමීන් වහන්සේට තේරෙන විදිහට පුංචි කර්මස්ථානයක් දෙන මේ ශරීරය අසුභ වශයෙන් දකින්න මේ ආදි වශයෙන් ගන්නලා කියන මේ සද්ධර්මය නම් ඒ කාන්තේම සද්ධර්මයේ කෙරෙහි සැකයක් නම් තියාගන්න එපා. මම තේරුම් අරන් විදිහට මේක බොහොම නිර්මල ධර්මයක්. ඒකෝට මේ ස්වාමීන් වහන්සේ අත් දෙක අප්පුලිය කුජහලා කියන ආ එහෙනම් මට ඒ ඇති. ඔබ වහන්සේ කියනවා නම් මේ සද්ධර්මය නිර්මලයි කියලා මට ඒ ඇති. එහෙම හිතලා එදා ඉඳලා උන්වහන්සේ බොහොම සද්ධාරයෙන් අරවත් පිළිවෙත් කරගෙන යනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා උන්වහන්සේට විශ්වාසය නිසා ඒ අටුවාවේ සඳහන් වෙනවා මේ විශ්වාසය උන්වහන්සේට දැන් ධර්මදා ධර්මඥානයකුත් නැහැ. තමන් ප්‍රත්‍යක්ෂ කරගනත් නැහැ. අර ලොකු ස්වාමීන් වහන්සේ කෙරෙහි තිබිච්ච පැහැදීම නිසා සද්ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති කරගත්තා. ඒ හේතුව නිසා මේ ස්වාමීන් වහන්සේ අර අසුබ කර්මස්ථානයක් තමන්ට තේරෙන විදිහට ටික ටික පුරුදු කරලා අනාගාමි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ එතන කියන්නේ උන්වහන්සේට අනාගාමී වෙන්න හේතු උනේ ඒකාන්තයෙන්ම අර කිසි දෙයක් උන්වහන්සේට මම කියන්නේ මේ අන්ධ භක්තිකයෝ වගේ මේක නිකම් හැමදේම පිළිගන්න කියන එක නෙවෙයි. නමුත් දැන් මේ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට උන්වහන්සේට නිවන් අවබෝධ විශේෂයෙන් අනාගාමී කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වුණා. මේ ඒකාන්තයෙන්ම අර සද්ධාව බලවත් වෙච්ච නිසා. අර ලොකු සානතික වචනය. ද සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා සඳහන් වෙනවා. හැම කුසලයකටම ශ්‍රද්ධාව මුල්. ශ්‍රද්ධාව මුල් වෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙත් අපි හඳුරන්නේ තියෙනවනේ කොටස් දෙකක්. අමූලිකා සද්ධා, ආකාරවති සද්ධා කියලා. ඔව්. එතකොට අමූලිකා සද්ධාවෙන් බැහැර වෙන්නත් ඕනේ. අපේ අන්තර ශ්‍රද්ධාව කියලා කියන්නේ කියන දේ එලෙසින්ම සාදුකාර දීලා පිළිගැනීමක් නෙවෙයි නේද අපේ අන්තර. සාමාන්‍යයෙන් ඇත්තම දැන් සාමාන්‍යයෙන් දැන් ඔය සද්ධා දෙකක් පැහැදිලි කරන්නේ අතන සද්ධා කියන වචනයම ගත්තාම සද්ධාත්ථාගතස්ස බෝධි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ඇති වෙන ප්‍රසාදය. එහෙමයි. ඉතින් ඇත්තට දැන් මෙයාගේ මට්ටමෙන් දැන් මේක එක අවස්ථාවේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් එතකොට දැන් අපි සද්ධාමත්තම් ප්‍රේමත්තම් කියලා කියන එක ඇත්තටම සද්ධා මාත්‍රයක් සැනසෙල්ල පිණිස උපකාර වෙනවා. එහෙම. ඒ නිසා අර දැන් අද සමාජයට මම ඔක වැඩියෙන්ම දෙන්න කැමති නැත්නම් මේ ਵਿਚාර වෘත්තිය නැත්නම් මේ ਵਿਚාරේම සද්ධාවෙන් තොරව අද බොහෝ දෙනා කරනවා. එහෙම. ඒක අපි හොඳටම තේරුම් අරන් තියෙන සමහරව ඇවිල්ලා කතා කරනවා නිකන් හරියට බුදුරජාණන් වහන්සේ බහප්පා වගේ. අපි හන්නේ දැන් සමහර වෙලාවට ඉන්නවනේ දැන් මේ අපි පන්සලට ඇවිල්ලා පොඩි කාලේ මහාන වෙලා ස්වාමින් වහන්සේලා යටතේ ශික්ෂණය ලබාගෙන ඉගෙනගෙන සමත විපස්සනා භාවනා කළා මගපල නිවන අවබෝධ කරගත්ත අය වගේම ශ්‍රද්ධාවක් නැතුව බුදුරජාණන් වහන්සේ විතර පැමිණිච්ච අය දැන් අඟුලිමාල වගේ කෙනෙක් අතෝ තාලවකේ අක්ෂය වගේ කෙනෙක් අතෝ බුදුහාමුදුරන්ට අභියෝග කරන්න ආපු අය අපේ හාමුදුරනේ හඳුසරුවල් වෙන්න ආපු අය කොහොමද ඒ අය මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණේ අපි හඳුරන්නේ? ඔය ඇත්තටම තමයි එතනදී නම් දැන් මේ පැත්තෙන් බලනකොට ඒගොල්ලෝ ධර්මය තුළින් තමයි බුදු වෙනස දැක්කේ. එහෙමයි අපි වක්කලි ස්වාමීන් වහන්සේ එහෙම ගත්තාම උන්වහන්සේ ඇත්තටම තථාගතයන් වහන්සේ දිහා බලාගෙන ලොකු ප්‍රසාදයක් ආ. ඇත්තටම මේ රූපකාය පිළිබඳ ප්‍රසාදය පිළිබඳ ලොකු ප්‍රසාදයක් ඇති වුණා. නමුත් සාමාන්‍ය දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට දැන් අපි අඟුලිමාල ගත්තොත් ඇත්තටම අඟුලිමාල ධර්මයේ තුලින් තමයි එහෙම බුදුන් දැකේ. එහෙම. දැන් අපි දැන් අද කාලේ වර්තමාන සමාජයේ ගත්තොත් එහෙම සානස දැන් දැන් ගොඩාක් මේ ධර්මය නැති රටවල් වල ඇත්තටම ඒ අය ගොඩාක් දුරට ධර්මයේ දකින්නේ ධර්මයේ තුලින් ධර්මයේ තුලින් බුදුන් දකිනවා බුදුන් දකිනවා අතන ධර්මයේ තුලින් තමයි තථාගතයන්වහන්සේ දකින දැන් අපි අපි දැන් ගෝයන්කා භාවනා ගියසපිත් අපි සාකච්ඡා කළා ඒ භාවනාව උනත් දැන් සම්නක් අපි ගත්තත් ඔය අරාබි රටවල් වල පවා ඒ මධ්‍යස්ථාන තියෙනවා. තිබෙනවා. එහෙම. ඉතින් ඒකෝට ඒගොල්ලෝ බොහොම කිසිසේත්ම වෙනත් ආගමක ප්‍රතිමාවක් එහෙම කිසිසේත්ම ඒගොල්ලෝ කැමතිම නැහැ. නෑ නෑ මම දන්නවා දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්න තරුණෙක් ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. එයා බොහොම විදිහට මේ අපේ ලංකාවේ තරුණයෙක් නිසා ධර්මයට ගොඩාක් ප්‍රවේශ වුණා. ප්‍රවේශ වෙලා ඉතින් සමහර දාතේ අපේ ලංකාවේ තරුණයත් එක්ක මම දුරකථනයෙන් කතා කරනකොට එයා ළඟ ඉන්නවා. ඕස්ට්‍රේලියානු තරුණයා. එයා අන්තිමට කකුල උනේ දහස් කරන්න ඊළඟට සිල් ආරක්ෂා කරන්න හැම දෙයකම එයා මේ ප්‍රවේශ වෙනවා. ඉතින් දවසක් ඒ මහත්මයා කියනවා ඉතින් අර මට පරිවර්තනය කරලා අපේ ලංකාවේ ළමයා කිව්වා ඉතින් මේ ධර්මයේ 100ක් හරි කියලා යාට දැන් තේරෙනවා. හැබැයි මේ බුද්ධ ප්‍රතිමාවට තාම මට වඳින්න හිත දෙන්නේ නැහැ. මොකද අර ඒගොල්ලෝ අර ආපු අර මුල ඉපදීම ඉඳලම ආපු අර සංස්කෘතිය සංස්කෘතිය නිසා ඒක කරන්න බෑ. ඒකකොට සානක දැන් බලන්න දැන් අර ආදි රටක වගේ ඒකාන්තයෙන් ඒගොල්ලෝ යන්නේ සනසිල්ල හදාගන්න මේ සැහැල්ලු ඇති කරගන්න. සැහැල්ලු ඇති කරගන්න ගිහලා ඒගොල්ලෝ ආනාපාන සති හුස්ම රැල්ල භාවනා කරනවා. හුස්ම රැල්ල භාවනා කරලා ඇත්තටම මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර මේක ඉස්සරහට යනකොට ඒගොල්ලන්ට තේරෙනවා මේ බුද්ධ ධර්මයයි මේ අපි මේ ප්‍රගුණ කරන්නේ. එහෙමයි. ඒ විදිහට ස්වාමීන් වහන්සේ කියන දේ ඇත්තම ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දකින අවස්ථාවක් තියෙනවා. එහෙමයි. නමුත් සම්න්නත දැන් දැන් අපි බොහෝ දෙනා අපේ හන්දරනේ බුදුහාමුදුරුත් එක්ක වාද කරන බුදුරජාණන් වහන්සේ සමග සත්‍යක වගේ අය වාද කරන්න ඇවිල්ලා වෙනත් තැනත් බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේට රොස් පරොස් වචන වලින් විග්‍රහ කරන්න ආපු අය බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය තුල පැහැදිලා අන්තිමේදී ශ්‍රාවකයෝ බවට පත් වෙන මහරහතන් වහන්සේලා බවට පත් වෙලා තිබෙනවා නේද අපි. එතකොට මේ ශ්‍රද්ධාවෙන් ප්‍රවේශ වීමයි ප්‍රඥාවෙන් ප්‍රවේශ වීමයි කියන දෙකම මේ ධර්මයට කලපන්න පුළුවන් නේද? කලපන්න පුළුවන්. පැහැදිලිවම සද්ධානුසාරි ධර්මානුසාරි කියලා අපි අතන කියන්න පුළුවන්. ඇත්ත මේ සම්හන් කියන එකේ කිසිම මේ මතභේදයක් නැහැ. ඒක හැමදෙලියම දැන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඇත්තටම ශ්‍රද්ධාවෙන් ආපු අය නෙවෙයි ඉන්නේ. එහෙමයි. දැන් ඇත්තටම තථාගතයන් වහන්සේ බෞද්ධයන්ට කියලා බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයි. බහුතරයට බෞද්ධයෝ නෙවෙයි. පසු බණ අහලානේ බෞද්ධ බවට පත් වෙන්නේ. පත් වෙන්නේ. ඒ අංශෙන් ගත්තොත් හරියි. මම සානද මට මෙතනදී මම අපේක්ෂා කළේ එහෙම. ඇත්තටම අර ඕනවට වඩා දැන් බෞද්ධෙක් හැටියට ඉන්නවා. නිකන් සද්ධාව මදකමට නිකන් අනවශ්‍ය විදියට බොරුවට සැක සංකා ඇති කරන දැන් මේ ධර්මය තුල යෙදෙන්නෙත් නැහැ. ඉතින් මේක නිකන් බොරුවට නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා මේ ධර්මයට ප්‍රවේශ වෙන්න තියෙන චුට්ටවත් ප්‍රවේශ වෙන්නේ නැතුව මම නම් මේ ධර්මයේ කවදා හරි හැසිරෙන්නේ මේක තේරුම් ගත්ත දාට විතරයි කියලා සමහර අය කියන අවස්ථා තියෙනවා. එහෙමයිද කවදාවත් ඉතින් අවබෝධයටපත් වෙන්න අවබෝධයට සත්‍යසාරය කුසලයක්වත් කරගන්න අවස්ථාවක් නැහැ. එහෙම දැන් අපි හන්නේ වචනය ගත්තාම විචිකිච්ඡානේ වේ කියන්නේ නැහැ චිකිච්ඡා කියන්නේ චිකිත්සාව. ප්‍රතිකාරය. ප්‍රතිකාර නැහැ. ඒකම සැකයට ප්‍රතිකාරයක් නෑ. එයා තමා විසින් මේ සැකය හිතෙන් අයින් කරගන්න ඕනේ. ඕනිසෝ මානසිකාරය තුළින්ම තමාම ඇති කරගන්න ඕන. ඒකෝර අපි හන්නේ දැන් සැකේ ඇති වෙන්නේ නොදන්නා කම නිසා කියන එක අපිට පැහැදිලි දැන් ධර්මය ගැන දන්නේ නැති කම නිසා ධර්මය ගැන සැකේ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන නොදන්න නිසා බුදුරජාණන් වහන්සේ ගැන සැකේ ඇති වෙනවා. ධර්ම මාර්ගය ගැන ආර්ය මහා සංඝරත්නය ගැන නොදන්න නිසා ඒ ගැන සැකේ ඇති වෙනවා. එතකොට සැකයක් තියනවාය කියලා කියන්නේ අපි හඳුරන එක්තරා විදිහකින් බැලුවොත් මේ අභිමානයට සතුටට හේතු වෙ යුතු කරුණක් නෙවෙයි. නෙවෙයි. Taman ගැන යම් කිසි ලැජ්ජාවක් ඇති කරගත යුතු කරුණක්. ඒ කියන්නේ Taman දන්නේ නැති හින්දා තමයි Tamanට සැකේ ඇති වෙලා තියෙන්නේ නේද? හැබැයිම් සම්ම. එතකොට එහෙම සැකයක් ඇති වුණාම අපේ හඳුරන්නේ මොන ආකාරයෙන්ද මේ සැකේ නැති කරගන්න වෑයම් කළ යුතු වන්නේ? ඔව් සමහරවිට ඊට කලින් මම පුංචි දෙයක් අසක් කරන්න අවසරයි. එහෙමයි. දැන් ඇත්තටම දැන් බලන්න සම්මත මේ සැකයක් එක්ක දැන් අපි සම්බ සැකේට ප්‍රධානම බේදී ආහාරය තමයි අයෝනිසෝ මනසිකාරය. එහෙම. එතකොට බලන්න අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දැන් සරුවත්යන් වහන්සේ දේශනා කරන මහණෙනි මගේ සරුවත්නතා ඥාණයෙන් දකින බහානකම දේ. ආනි අයෝනිසෝ මනසිකාරය. මන්ත නිවරණ දිගටම ගත්තාම ස්වාමීන් වහන්සේ කාමයේත් එක්ක අයෝනිසෝ මනසිකාරය, සුබ දෙයත් එක්ක අයෝනිසෝ මනසිකාරය, ගැටුම දෙයත් එක්ක අයෝනිසෝ මනසිකාරය මේ විදිහට අයෝනිසෝ මනසිකාරයත් එක්කම තමයි මේක වැඩ කරන්නේ. එහෙම. ඒක දැන් අද අපි ගත්තාම දැන් බලන්න දැන් නොයෙක් මතවාද නොයෙක් අන්තවාදී ආගම්වල දැන් බලන්න මේ මිනිස්සු මරණවන ස්වාමීන් ස්වර්ගයට යන්නේ. එහෙම. ඒක බලන්න අයෝනිසෝ මනසිකාරය මොනතරම් භයානක දෙයක්ද. එහෙම. එතකොට දැන් සාමනාත දැන් සම්මත ඇහුවේ මට මේ අයෝනිසෝ මනසිකාරය ගැන විශේෂම කියන්න ඕන නිසා තමයි මම වචන දෙක කිව්වේ. මොකද ඒ තරම්ම භයානකයි පංච නීවරණ වලට ඒකාන්තයෙන්ම මේ නොමගින් මෙනෙහි කිරීම තමයි ප්‍රධානම ආහාරය සපයන්නේ. එහෙමයි. ඒතකොට සම්හාසය ඇහුවේ විචිකිච්ඡාව කියන ධර්මතාවය කෙනෙකුගේ හිතේ ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නට හේතුව තමන්ගේ නොදැනුවත්කමනේ. උතන නොදැනුවත්කම නැති කර ගැනීම සඳහා මොකද්ද කරන්න ඕනද? සම්හාසයෙන් ඇත්තටම නතුණුවක්කම කියන්නේ දැන් විචිකිච්ඡාව පාලනය කරගන්න නම් සද්ධාව දිනු කරගන්න ඕන. එහෙමයි. සද්ධාව දිනු කරගන්න නම් ධර්මයේ කාන්තෙන් අපි ඉගෙන ගන්න ඕන. එහෙමයි. දැන් අපි බුද්ධ ආදී අටතන පිළිබඳව කියන අපි දැන් ඒ ගැන විශේෂයෙන්ම කතා කරන්නේ. දැන් නොදැනුවත්කම නැති කර ගැනීමට දැනුවත් වෙන්න ඕනනේ. ඔව් දැනුවත් වෙන්න. දැනුවත් වෙන්නේ කොහොමද? දැනුවත් වෙන්න නම් ධර්ම ඉගෙන ගන්න ඕන. අන්න එහෙම. ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් අතරම දැන් සද්ධර්ම එතකොට සද්ධර්මය අහන්න බැහැ නේද පාප මිත්‍රයන්ගේ? ප්‍රශ්නවත් දැන් අතරම පාප මිත්‍ර සේවනයේ තිබුණු දෙතින්දලම අසද්ධර්ම ශ්‍රවණය අයෝනිසෝ මනසිකාරේ අකුසල පාර්ශික පැත්තම දිගටම වැඩිලා සතර දිගටම යනවා. දැන් අසත්පුරුෂය ඇසුරු කරාම අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා. අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අශ්‍රද්ධාව ඇති වෙනවා. අශ්‍රද්ධාව තුළ අයෝනිසෝ මනසිකාරය වැඩිනවා. ඊට පස්සේ ත්‍රිවිධ දුෂ්චරිතයට යනවා. එහෙම ගිහිල්ලා පිරිහිලා යනවා. පිරිහිලා යනවා. එතකොට දැන් ශ්‍රද්ධ කවුරු හරි කෙනෙකුට කල්යාණ මිත්‍ර සේවනයත් එක්කම ලැබෙන ප්‍රතිලාභය තමයි මේ ධර්මයේ පිළිබඳ දැනුවත් වෙන ලැබෙන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් ඔය අකුසල පැත්ත කිව්වා වගේම කල්යාණ මිත්‍ර ඇසුර නිසා සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය නිසා නෝනින් සද්ධාව සද්ධාව ලැබෙනවා. සද්ධාව නිසා නෝනින් මෙනේ කරන්න පිළින ඇත්ත නෙවෙන්නම් මේ කියන දේවල් කියලා ඊට පස්සේ හිතෙන්නේ එහෙම. එතකොට අපි නම් දැන් කල්යාණ මිත්‍ර සේවය නිසා සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොටම කෙනෙකුගේ හිතේ විචිකිච්ඡාව අඩු වෙලා යනවා නේද? අපි හන්නේ විචිකිච්ඡාව සහ සම්මා දිට්ඨිය. විචිකිච්ඡාව සහ මිච්ඡා දිට්ඨිය ගත්තා. කොහොමද ඒක අපි ගලප ගන්න කරන්නේ? එතකොට දැන් මේ දෙකම නැති වෙන ධර්ම ශ්‍රවණය උපකාර වෙනවා. මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න ප්‍රධානම හේතුව එතන ඇත්තම දන්නකම නේ අවිද්‍යාවනේ. එහෙමයි. එතකොට දැන් මේ මිත්‍යා දෘෂ්ටි දැන් කියන්නේ මෙලොව පිළිගන්න. දැන් එතරම් බලන්න. දැන් මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිනම් මෙලොවක් පිළිගන්නේ පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ. කරන පින්කම් වල ආව කරාට වැඩක් නැහැ මේ ජීවිතේ විතරයි. ඊළඟ අම්මා තාත්තට සැලකින්න ජීවිතය පිළිගන්නේ ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ. අය පිළිගන්නේ එයාට කිසිම ඒවා ගැන වැටහීමක් නැහැ. ඒවා ස්පර්ශ කළාවත් නැහැ ධර්මයක් පිළිබඳව. එහෙම. එහෙම කෙනාට මිත්‍යා දෘෂ්ටිය හොඳටම ඇති වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඒ කියන්නේ ඒකට විචිකිත්සාව තුළින් මිත්‍යා දෘෂ්ටි අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒවා කිසිම ධර්මයක් පිළිබඳව කිසිම වැටහීමක් නැසකේ තියෙනවා. එහෙම. ඒ සැකේ නිසා අනිවාර්යයෙන්ම සාන්ත අකුසල පාර්ශික පැත්ත හොඳටම දිනනවා. දිනනවා. ඒ දිනුවීම නිසා ඉතින් ඇත්තටම සසර ගමන තමයි අර දැන් සාමනාතික අවිද්‍යා සූත්‍ර ප්‍රයෝගික කරගෙන ඒ කියපු සසර ගමන පැත්ත හොඳට වැඩෙනවා. හැබැයි සම්මාදිට්ඨියත් එක්ක මේ අපිට විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක මේ සම්මාදිට්ඨිය දිනුනොත් අපට ඒකාන්තයෙන්ම මේ සසර ගමන හමාර කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙම අපේ. ඒතකොට දැන් මේ වගේ ධර්ම සාකච්ඡා පැවැත්වීම තුලත් අපි හඳුරන්නේ විචිකිච්ඡාවල් නවත්ත ගන්න පුළුවන්. පැහැදිලිවම සානහ දැන් අත්‍තරම ධර්මය දැන් දැන් මගේ හිතේ තියෙන විචිකිච්ඡාවල් සහ ප්‍රේක්ෂක ඔබේ හිතේ ඇතිවිය යනවායයි මා උපකල්පනය කරන ලබන විචිකිච්ඡාවල් සියල්ල මා යොමු කරන්නේ අපේ පඤ්ඤාසිරි හාමුදුරන්ට. ඒතර අපේ හාමුදුරුවෝ මේ විචිකිච්ඡාව ප්‍රහාණය කිරීම සඳහා උන්වහන්සේ සතු ධර්මඥානයෙන් අපිට කරුණු පැහැදිලි කරනවා. එතන සාමාන්‍යයෙන් ඔහොම කියනකොට දැන් අපි සද්ධර්මයේ පිළිබඳව දැන් විශේෂිත වූ විශ්වාසයක් ඇතන අපි බොහෝ දැන් මේ සාකච්ඡා අහන බොහෝ දෙනා සද්ධර්මයේ පිළිබඳව එහෙම සැකසාංකා කියන අය නෙවෙයි. නමුත් සැකසාංකාව කියන එක සම්නස් සෝතාපන්න වෙනකම් මොන අවස්ථාවේ වුණත් ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න ඒකට අපිට හොඳටම උදාහරණ තියෙනවා. හොඳටම සාමාන්‍ය මේ ධර්මයේ තුල ගිය අය හොඳට සම්බුද්ධ පූජා අය. ඊළඟට දැන් අන්තිමට මේ මොනවා හරි අසත් ධර්මයක් ශ්‍රවණය කිරීම තුළ සම්පූර්ණ වෙනස් භාවයකටපත් වෙලා තියෙනවා. එහෙනම් බලන්න දැන් සම්මත දැන් ඒක කොච්චර මේ සැකේ දැන් අර තමන් වඩපු දේවල් පිළිබඳව ඒකයි මේ කල්යාණ මිත්‍ර ඇසුර හරියට ධර්මයේ දන්න කෙනෙක් ඒ වගේම ධර්මයේ යෙදෙන කෙනෙක් ඒ දේශනා කරන තථාගත ධර්මයේම අපි නිතරම ශ්‍රවණය කරනවා නම් විතරයි අපිට මේ ධර්ම මාර්ගේ හරියට යන්න පුළුවන්. ඒක බොහොම පැහැදිලිව පැහැදිලි අපේ හඳුරු සිපත තථාගත ධර්මයම හරියට ශ්‍රවණය කරනවා නම් මේ ධර්ම මාර්ගේ අපිට පැහැදිලිව ගමන් කරන්න පුළුවන් කියන්නේ. අපේ හඳු තථාගතයන් වහන්සේ කොහිදීවත් ප්‍රකාශ කරලා නැහැනේ දාණය පූජා කරන එක නවත්තන්න කියලා දැන් උපාලි ගෘහපතියාට පවා අපි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ දැන් බෞද්ධ ශ්‍රාවකෙක් බවට පත් වුණාට පස්සේ අතීතයේ ඉඳලා නිගණ්ඨනාත පුත්තුමාගේ දන් වැට දීගෙන ආපු ඒ දිගන්තනාත පුතුතුමා වෙත පූජා කරපු දානේ නවත්තන්න එපා දන් දෙන එක නවත්තන්න එපා කියන ඉගැන්වීමනේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමනේ එතකොට අද කාලේ වෙනකොට අපි හඳුනන දැන් ගමේ පන්සලේ ස්වාමින් වහන්සේට යෝගාශ්‍රමයේ ස්වාමින් වහන්සේට භාවනා මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේට මේ සාම්ප්‍රදායිකව ථේරවාදී බුදුදහම මේ කියා දෙමින් ධර්මඥානය දියුණු කරමින් ශ්‍රද්ධාව දියුණු කරමින් ගමේ මිනිසුන් සමගින් කටයුතු කරපු ස්වාමින් වහන්සේ වෙත දිගින් දිගට පූජා කරගෙන ආපු දාණය සමාහට අපහන්නේ අලුතෙන් බිහිවෙච්ච මහරහතන් වහන්සේලාගේ බණ අහලා උන්වහන්සේලාට දන් නොදී ඉන්නේ උන්වහන්සේලා සමග පින්දහම් නොකරන තත්වයේ සමහර ඇතම් අය පත් වෙලා තියෙන අවස්ථා තියෙනවා නේද අපි හඳුනනවා. ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. ඒක එහෙම රහතන් වහන්සේ කෙනෙක් කියනවද කියලා දන්නේ නැහැ. නමුත් එහෙම රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි පැහැදීම තුළ තව දෙන දානයක් ඔක් කරන්න පිංගම් හොඳ දෙයක් නවත්තන්න එහෙම කෙනෙකුට සිත් පහළ වෙනවද අපේ? ඔව් දැන් ඇත්තටම සාමදාස කියනකොට මට පතක් වුණේ දැන් දක්ෂිනා විභංග සූත්‍රය ගත්තාම උනත් බලන්න සාමදාස. තථාගතයන් වහන්සේ මේ ත්‍රිසංගත සතෙකුට පවා ආහාරයක් දීමේ ආනිසංස වාරය පැහැදිලි කරලා තියෙනවා. ඒක කිසිම අවස්ථාවක අපේ ශ්‍රාවනාක මතක් කළා වගේ අපේ බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට දෙන දෙයක් වළක්වන්න ඉඩ තිබෙන්නේ නැහැ. එහෙම. වැඩි ඕනේ අපේ දැන් මේ මහානකම. පැවිදි ජීවිතයේ ශ්‍රාවණ වහන්සේ කෙනෙකුට ලැබෙන භික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂුවකට වෙනත් කෙනෙකුට ලැබෙන ලාභයක් නැවැත්තුවොත් ඒ භික්ෂුවගේ මහානකම පවා නැතිවෙන්න පුළුවන්. එහෙම. අදින්නා දාන්නට පවා කොහොමනා තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන කෙනෙකුට ලැබෙන ලාභයක් නැවැත්තුවොත්. එහෙම. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් සානුකම්පිතව ඒ දේවල් දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඒ අනුව සම්මත ඇත්තටම දැන් ওই භාවනා කරන යෝගාවචරයකට උනත් ඕවගේ විස බීජ ඇති වුණොත් සාමනාන්ත තමන් වඩන භාවනාව පිළිබඳව දැන් හොඳට ආනාපාන සතිය වඩපුවා. හොඳට සමාධිය පිවිච්ච අය. අයියෝ අපි මේ පිස්සු වැඩක් කරලා තියෙන්නේ. අපි දැන් මේ නියම ධර්මයේ දැන් තමයි අපිට අහුනේ මේ භාවනා කරන්න ඕනේ. මේ ධර්මය ශ්‍රවණය කළාම තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. ඇත්තටම සමහරවිට ඒක මේ මනෝ විකාරයක්. ඒ දේම අහන්න දෙනවා. ඒකම ඒකම ඒකම ඒකම අහනකොට ඒ අයට වෙනම මනක් අමුතු දෙයක් ඒගොල්ලෝ හිතනවා දැන් අපි දැන් මේක අවබෝධ කරගෙන තියෙන්නේ. මොකද ඒවමයි අහන්න කියන්නේ. ඒකමයි අහන්න කියන්නේ ඒ තුනේ විශාල විපර්යාසයක් සිද්ධ වෙනවා. දැන් බලන්න අර අච්චර හොඳට කෙලෙස් යටපත් කරලා ආනාපාන සති සමාධිය වඩ아가න සිහිය දිනු කරගෙන ඊළඟට සතර සතිපට්ඨාන වඩ아가න ක්‍රමානුකූලව ඉස්සරහට ගිය අයට මහා විපර්යාසයක් සිද්ධ වෙලා තියෙන මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. එහෙම. ඒ නිසා සම්මාස දැන් ඒ අයෝනසෝ මනසකාරයත් එක්ක මේක හොඳට ගැළපීලා ගියාම ඇත්තටම විශාල විනාශයක් මේ තුලින් සිද්ධ වෙනවා. එහෙම අපහන. එතකොට විචිකිච්ඡාව හිතේ ඇති වෙන සැකය නැති කර ගැනීම සඳහා ප්‍රායෝගිකම කළ යුතු වැඩපිළිවෙල වන්නේ සද්ධර්ම ශ්‍රවණය. දැන් සෝතාපට්ටි අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය, ඒවත් සත්පුරුෂ සංසේවනය සහ ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය. එතකොට සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් හිත තුළ ඇති කරගනු ලබන යම්කිසි ධර්ම මාර්ගය පිළිබඳව හෝ විමුක්ති මාර්ගය පිළිබඳව සැක සංකා තියෙනවා නම් ඒවා දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒතර ධර්ම ශ්‍රවණය විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ශ්‍රවණය කරපු ධර්මයේ කෙනෙකුට අහන වන අහන එක එලෙසින්ම වැටහෙන්නේ නැහැ. එක එක්කෙනාගේ අපේ හඳුරන්නේ දෘෂ්ටීන් මත එහෙම නැත්නම් අහගෙන ඉන්න වෙලාව වෙන දෙයක් ඔළුවේ තිබුණා නම් ඒවා මත සමහර වෙලාවට නිවැරදිව ධර්මයේ වටහා ගන්න බැරි වෙන්න පුළුවන්. එතෙන්දී අපිට අවශ්‍ය වෙනව නේද අපි හඳුරන්නේ සාකච්ඡාව. එතකොට සාකච්ඡාවේදී කෙනෙක් තමන්ට කිසියම් සැකයක් තියෙන තැනක් නොවැහ වැටහුනේ නැති තැනක් සම්බන්ධයෙන් සැකයක් ඇති වුනහම ඒ ඒ විදිහට සැක ඇති කරගන්න එක පවද්ද අපේ හාන්දරෝනේ නැත්තම් මේක ගවේෂණය කිරීම සඳහා එහෙම අහුවට ප්‍රශ්නයක් නැද්ද දැන් මං අපේ හාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා සමහර වෙලාවට එතකොට මම මේ පැයීම කරන්නේ පවද්ද අපේ හාමුදුරන් නෑ සාමාන්‍යයෙන් දැන් ඇත්තටම කෙනෙකුට ගැටලුවක් අර මම සාමාන්‍යයෙන් අර මම මුලින්ම කියපු දේ අපේ හිතේ තියෙන බව මට පේනවා. දැන් අත්‍තර මම මුලින්ම කිව්වේ සම්බන්ධ මේ බොහෝ දෙන දැන් අත්‍තර ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ දැන් අත්‍තර මංගල සූත්‍රය සඳහන් වන්නේ මේක මංගල කාරණයක්. එහෙම. හැබැයි මේ ධර්මයේ නාමයෙන් අර අහන දෙයකටයි මම මුලින් අර අත්‍තර කිව්වේ. එහෙම. ධර්ම සාකච්ඡා කිරීම සඳහන් යෝනිසෝ මනසිකාරයත් එක්ක ධර්ම සාකච්ඡාව විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න උපකාරයක් නේද කියන එක තමයි මගේ පැහැදිලිව සම්මත ධර්ම සාකච්ඡාව විචිකිච්ඡාව කහාණය කරගන්න හේතුවක්. ඇත්තටම දැන් ධර්ම ශ්‍රවණය කියන මේ දෙයට උනත් මම කරුණක් එකතු කළොත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ පරතෝගෝස ප්‍රත්‍යය. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේලා අසේ බුදුරජාණන් වහන්සේලා හැරුණාම අනිත් සෑම කෙනෙක්ම මේ ශාසනය ස්වාමීන් වහන්සේ නිවන් අවබෝධ කළේ බණහලන ධර්ම සාකච්ඡා කළා එක්කෝ තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඇවිල්ලා ඒ ආපු ප්‍රශ්නයට ලැබෙන පිළිතුරත් එක්ක තමයි ඒ යෝනිසෝ මනසිකාරය තුළින් මෙනෙහි කිරීම තුළින් තමයි ඇත්තටම ඒ ධර්මයට ප්‍රවේශ වෙලා තියෙන්නේ. එහෙම. එතකොට සාමාන්‍යයෙන් මේ ධර්ම දැන් අත්‍තරම දැන් එහෙම වළනකොට දැන් දැන් උපතිස්ස තරුණයා අපි චරියොත් මහරහතන් වහන්සේ ගත්තොත් පුදුම ප්‍රඥාවක් පිළිච්ච කෙනෙක් නේ. අර ගාථා පද දෙකක් අහනකොට සෝතා සුවන් ඵලයටපත් වුණා. හැබැයි ඊට කලින් අර සංජය ළඟට ගිහිල්ලා ඔය කුත් සමාදන් වුණා නම් යථාර්ථයට යන්න බැරි වුණා. ධර්මය මේකට අවශ්‍යම තමයි. එහෙමයි. එතකොට මේ ධර්මයේ කියන එක එක එක වටිනාකම කියා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි. හැබැයි ඉතින් සම්මත මේ ධර්මය අපිට බාහිරින් ලැබෙනකොට අර නුවණින් මෙනෙහි කිරීම අපි සතු වෙන ඒ දක්ෂ භාවය අපිට තියෙන්න ඕන. නැත්නම් අපි දැන් බණක් අහනකොට උනත් දැන් බොහෝ දෙනා ඉතින් මෙනෙහි කරන්න තමයි නොමගෙන් ගොඩාක් දුරට ඒ ගන්න ඕන දේ නෙවෙයි ගන්නෙ. වෙනත් දෙයක් තමයි ගන්නෙ සමහරවිට දැන් ස්වාමීන් වහන්සේ නමක් මොකක් හරි වටිනා දෙයක් කියනකොට දැන් ඒ කෙනා ස්වාමීන් වහන්සේලා ගැන අහලා තිබිච්ච දේක් මතු කරගෙන ඔය හාමුදුරුවෝ කිව්වට මෙහෙමයි අරමයි නැත්නම් අද කාලේ වුණත් නොයෙක් පරිහානි කරගෙන විසුණු වහන්සේලා වුණත් අද මේ අපිට නොයෙක් දේවල් දකින්න බලන්න ලැබෙනවා. ඉතින් ඒවා අල්ලගෙන අර ලැබෙන ධර්මයක් අව탁සේරු කළා ඔය ලොකුවට බණ කිව්වට ඉතින් අපිනේ දන්නේ අර හාමුදුරු මේවා මෙහා මෙහෙම. ඒවා අල්ලගත්තොත් ඒකට කියන අයෝනිසෝ මනස්කාරය. ඒ වගේ අපිට ඇති වැඩක් නැහැ. අර කියන ධර්මයේ ඒකාන්තයෙන් නිර්මලයි නම් නුවණින් මෙහි කිරීම තුළින් අපිට ලොකු මේ සැක සංකා දුරු කරගන්න එක ලොකු උපකාරයක්. ඒ වගේම සානකම ධර්ම සාකච්ඡා විශේෂයෙන්ම ඒ තුළින් මොකද අපිට දැන් සූත්‍ර පිටකේ ගත්තාම රහතන් වහන්සේලා කොච්චර ධර්ම සාකච්ඡා කරලා තියෙනවද? ඒ සාකච්ඡා කිරීම තුළින් ඇත්තටම උන්වහන්සේලාට ධර්ම සාකච්ඡා කිරීම තුළින් 아무තෙන් හදාන්න දෙයක් නැහැ. නමුත් උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කිලිප් කරලා තියෙන ඉතින් අපි වගේ අයට ඒක උපකාරයක් වෙනස වගේම ධර්මයේ තියෙන ගෞරවයක් වශයෙන්. එතකොට සාමකාන්ත ඉතින් ඇත්තටම විචිකිච්ඡා ප්‍රහාණයට ධර්මයේ ඉගෙන ගැනීම ඒ වගේ ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්මයේ සම්මර්ෂණය කිරීම ඉතින් කොටින්ම මේ බහුසුත භාවයේ ඊටාම වැඩගත්. එහෙම අන්තන්. අපි හන්නේ එතකොට දැන් දැන් බොහොම පැහැදිලි මේක නීවරණ ධර්මයක් නේ නිවන වළක්වාන වන සිටිවිල්ලක් නේ අකුසල සිටිවිල්ලක් නේ ඒ විචිකිච්ඡාව කියන්නේ සැකේ කියන්නේ එතකොට ඒ ඒ අංශයට නඹුරු වෙන්න කලින් ලෞකික ජීවිතය සම්බන්ධයෙන් කටයුතු කළොත් අපි අහන දැන් නිවන් දකින්න කලින් මෙලෝ ජීවිතයත් එක්තරා මට්ටමක හොඳ කරගන්න මෙලෝ ජීවිතය අගාධයටපත් කරගෙන විනාශයටපත් කරගෙන පරලෝ ජීවිතය හෝ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමකුත් නැහැනේ. මනුෂ්‍ය ධර්ම වලට වෙලා උත්තර මනුෂ්‍ය ධර්ම වලට කලින් මනුෂ්‍ය ධර්ම මනුෂ්‍ය ධර්ම පුරුදු වෙන්න ඕනේ. එතකොට ලෞකික ජීවිතයේදී අපි හඳුනන අම්මා තාත්තා දූ දරුවන් අතර තියෙන ඕන විශ්වාසය නැති වෙලා ඔවුන් ඔවුන් සැක කරනවා. ස්වාමි භාර්යාවරු ඔවුන් ඔවුන් සැක කිරීමට ලක් වෙනවා. ගුරුවරු ගෝලියෝ සැක කරන අවස්ථා තියෙනවා. ඒ සැකය කෙනෙකුගේ ලෞකික අභිවෘද්ධියට බාධාවක් වෙනවා වගේම ඒ ලෞකික වැටි කර ගන්න සැකයක් නිවනටත් බාධාවක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත් හොඳයි නේද? ඔව් සාමාන්‍යයෙන් ඇත්තටම දැන් අපි කවුල් සම්බන්ධතාව ගත්තාම ඉතින් අපි වමුතුවෙන් මේ සාකච්ඡාවට ගන්න ඕන නැහැ. ඇත්තටම සනස දැන් ඔය ගත්තාම අද මොනතරම් මේ සැකේ නිසා පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒක දේවල් පිළිබඳව පුදුම විදිහට සැක කරනවා. සැක කරනවා කියලා කියන්නේම සංස ඒ සිත සම්පූර්ණම උද්දච්චයෙන් පිරිච්ච හිතක් බවට පත් වෙන. හරි නොසන්සුන්. ඊළඟට පසුතැවිල්ල ඔය හැම ඊළඟට ඒකෙන් ද්වේෂයට පරිවර්තන වෙනවා. ඉතින් ඔය හැම එතකොට මේ පංච නීවරණ මේ තාම හොඳට වැඩ කරනවා. ඔය කියන විදිහට ලෞකික ජීවිතය ගත්තාම ඔය සැක සංකා එක්ක ඔය කාමච්ඡන්දයක් කර්ම කරගෙන සමහරට කාමයක් නිසා සැක කරන්න පටන් ගන්නවා. එහෙම. ව්‍යාපාදයක් නිසා සැක කරන්න පටන් ගන්නවා. නෑ මට බනීද මොනවා කියයිද ආදී වශයෙන් සැක කරනවා. ආදී වශයෙන් සැක කරනවා. ඒකකොට සාමාන්‍යයෙන් ඇත්තටම ඒ ලෞකික ජීවිතේ අනිවාර්යයෙන්ම සැකයෙන් කවදාවත් යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. අපි හන්නේ සැක කරන කෙනා අතීතයේද අනාගතයේද වර්තමානයේද අතීත කරුණක් සම්බන්ධයෙන් සැක කරන්න පුළුවන්. සංස අතීත කරුණක් ප්‍රයෝගික කරගෙන දැන් මේ වර්තමානයේ සැක කරනවා. මෙහෙම කරා. ඒ නිසා දැන් මෙයා මේක කරන්න පුළුවන්. ඊළඟ දින වර්තමානට උපකල්පනය කරන දැන් මෙයාගෙන් අනාගතෙත් මේ වැඩේ සිද්ධ වෙන්න පුළුවන්. ඔය විදිහට අතීත සහ අනාගත සංසිද්ධීන් පදනම් කරගෙන වර්තමානයේ කරන ලබන ක්‍රියාවක්. ක්‍රියාවක්. ඉතින් ඇත්තටම වර්තමාන තමයි මේ පැකේ ඇති වෙන්නේ. එහෙමයි. එතකොට සමහර අය මම මේක මේ කියන්නේ මගේ අදහසක් නෙවෙයි. සමහර ඔය ආයතන පාලනය කරගන්න කරන මහත්ෙක් මට කිව්වා. එයාගේ ආයතනයේ මේ සැකේ සම්බන්ධව සාසනික කතා කරපු නිසා ඒ කියන්නේ අපේ ආන්දරංග අධ්‍යක්ීමක් කියලා සැක කරන්න එපා කියලා අපි ඉස්සෙල්ලම මතක් කරා. ඔව් අනිවාර්යයෙන්ම. එහෙමයි. මේ මම කියන්නේ එහෙම සැකේ කියන එක තියාගත යුතු දෙයක් නෙවෙයි. දැන් මම කියන්නේ මේක මගේ මතයක් නෙවෙයි මට කියපු දෙයක්. දැන් ඒක අපේ සාමාන්‍යහන්තෙකුත් එක මට හොඳට දැනගන්න පුළුවන්. දැන් මේ මහත්මයාගේ ආයතනයේ 50 දෙනෙක් විතර වැඩ කරනවා. ඒ මහත්මයා මට කියන හාමුදුරනේ මම මේ 50 දෙනා දිහාම බලන්නේ සැකෙන්. සැකෙන් බැලුවේ නැත්තම් මට මෙතන ඒ අය හිතන මට්ටම මම. ඒතර සැකෙන් බැලුවේ නැත්තම් මට විතර වැඩ කරන්න බෑ. මං කාට හරි 아무තු විශේෂත්වයක් දක්වලා එයා කෙරේ විශ්වාසයක් තිබුත් එයා කරන වරද්දක් මට පේන්නේ. එහෙනම් එතනම බොහොම කල්පනාවෙන් සැකෙන් හිටියම තමයි මට ඕන කෙනෙකුගේ වැරදි අල්ලගන්න පුළුවන්. එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. නමුත් මම මේ මාතයට කිව්වේ දැන් අපේ මේ අපේ විහාරස්ථානේ භාවනා මධ්‍යස්ථානේ ගත්තාම දැන් ස්වාමීන් වහන්සේලා තහනමක් ඉන්නවා නම් කැපකරුවා ඒ ආදි කට්ටිය ඉන්නවා නම් ඒ අය පිළිබඳව මට නම් සැකෙන් එන්න ලැබුණොත් මට මහා පීඩාවක්. එහෙම වදේ මානසික වදයක්. මානසික වදයක් කියන යන වෙලාවට අර දිහා මෙහා දිහා සැකෙන් බලන්න ගියාම සාමනහට මහා පුදුම වදයක්. මගේ මේ මහත්මයාට මේ වෘත්තීය තෘප්තිමත් භාවයක් නැතුව කියලා කියන්නේ. පැහැදිලිවම තියෙන. යා ඒ ඇත්තම හිතන ඇත්තේ ආර්ථික උපාදනයේ ඉතින් යාගේ අර ඒකම ඉලක්ක කරගෙන ඉතින් අර අමුතුම සමහර වෙනවා නේද රැකියාව මුළු ජීවිතේ කරගත්තයි. තමන් ව්‍යාපාරයේ ජීවිතේ කරගත්තයි. එහෙමයි. අපි එහෙම කෙනෙක් වෙන්න ඕන. ඉතින් කොහොම හරි එයායි කියපු දෙයට මම නම් කියේ මහත්මයා මම මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලාගේ මොන මොන දේවල් තිබුණ මම හිතන්නේ මේ ඔක්කොම බොහොම විශ්වාසවන්ත දෙයක් තමයි ඉන්නේ. මොකද මට ඒක විශ්වාසය තිබුණත් නැතත් මගේ ඒකට දැනසිල්ලක් තියෙන්න ඕනේ. මොකද ඒතර ප්‍රහන්නේ දැන් මේ මහත්ය සියලු සේවකයන් සම්බන්ධයෙන් විතරද එහෙම සැකසෙන්නේ නෝන ගැනත් එහෙම සැකීතරොත් දන්නේ අපේ. <laughs> ඒ ගැන නම් කියවෙන සමහරකට එහෙමත් තියෙනවා. එහෙම නෝන ළමයි ගැන තේත් එකට ඉන්න අයනේ අපි හම්බුනේ. එහෙම වෙන්න පුළුවන්. හරි දැන් ඒ අය ගැන සැක නොකර එහෙම එතන ජීවිතයක් කියලා කියන්නේ පීඩාකාරී ජීවිතයක්. එහෙමයි. ඒතර නිරන්තරයෙන් මේ දැනත්තාගේ හිත නොසන්සුන්. නොසන්සුන් පැහැදිලිවම. එතකොට අපි හඳුර මොකක්ද දීපු උපදේශය? මම දුන්න උපදේශය තමයි දැන් තම කිව්ව සම්මත මම කියපු දේ තමයි මහත්මයෝ. දැන් මට ඒකට විරුද්ධ වෙන්න එකපාරම. බැරි නිසා යාකින් යාට සෑහෙන යම් කිසි කෙනෙක්ගේ දැන් අපි එක දෙයක් දකිනවා සහ දැන් අපි කෙනෙකුට ගොඩාක් හිතවත් වුනහම එයාගේ වැරදි පේනවා ටිකක් අඩු ගතියකුත් තියෙනවනේ. එහෙමයි. එහෙම එකක් තියෙන අපි හිතවත් වුනහම මේ ඒ ඕන කෙනෙක්ගේ වැරද්ද පේනවා ටිකක් අඩුයි. මධ්‍යස්ථ වෙන්න එක තමයි ගොඩක් හොඳ. එහෙමයි. හැබැයි ඒ මහත්මයා හිතන විදිහ නම් බොහොම වැරදි. මම එතුමාට කිව්වේ මම නම් මගේ ස්වරූපේ මම එතුම එතුමාට ආදර්ශයක් ගන්න පුළුවන් නම් ගන්නේ නැත්නම් <laughs> එහෙමයි. ඉතින් ඒක මම මතක් කරේ මට නම් මෙතන ඉන්න දහනමම මම බොහොම විශ්වාසයෙන් ඉන්නේ. ඒකේ මොකද එහෙම විශ්වාසයෙන් ඉඳීම තුළ ඒ අය මට අවිශ්වාසයෙන් කටයුතු කළත් මොන යම් යම් දේවල් කළත් මගේ හිතට ඒ තුලින් තනතිල්ලක් තියෙනවා. පැහැදිලිවම අපි හන්නේ නැත්නම් අපි අපිත් එක්ක එකටම ඉන්න උදවිය යන සැකකරා අපි කොහේ පිට වෙලා පන්සලින් පිට වෙලා හිටියත් ස්ථානයෙන් පිට වෙලා හිටියත් අපිට හැමතිස්සෙම හැම මොහොතකම හිතට වද දෙනවා. දැන් අපේ හැමතෙම සිහිපත් කළා වගේම අපේ පන්සලෙත් පොඩි ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි පන්සල බලා ගන්න පොඩි තරුණ දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ ළමයා කෙරෙහි පවා අපිට තියෙන විශ්වාසය. ඒ නිසා අපි කොහෙ ගියත් අපේ හැන්දනේ යතුරු පවා දොර යතුරු පවා ලබා දීලා යනවා. ඉතින් විශ්වාසයක් තියෙනවා මෙයාට හරකම කියලා. අපි ඒ අනු ඒ විදිහට එහෙම නොවන විදිහට එයාට සලකනවා. එතකොට සංගම දැන් ඇත්තටම අපි ඒ අය කෙරෙහි විශ්වාසයක් තියෙනකොට දැන් අපි දැකලා තිනවා දැන් ඒ වගේ දැන් අපේ අපේ විහාරස්ථාන දැන් එන ඒ පුංචි දරුවන්ට සතරුණ දරුවන්ට අපි ගබඩාවල සම්දාස් කේන්දරේ අපේ කුටි අතුර දැන් ගෙවල් වලට ගිහිලා අම්මලාට හාමුදුරු මංකට පුදුම හිතවත්කමක් තියෙන අතුරු පවාස් දෙනවා එහෙමයි ඒගොල්ලෝගේ ඇත්තටම අර නැති විශ්වාසයක් ඒගොල්ලෝ ලොකුවට ඇති කරගන්න එහෙමයි ඉතින් අර විදිහට හැම වෙලෙම සැකෙන් සංකාරයෙන් ඉන්න ගියොත් මැරෙනකන් නම් සනසිල්ලක් නැහැ. එහෙනම් අර සේවකයොත් බලන්නේ කොයි වෙලෙත් මේ අපි කරේ මෙච්චර අපි සත පහකට අපි විශ්වාස කරන්නේ හොඳයි අපිට අවස්ථාවක් ආවොත් මෙයාට අපි දෙන්නම් වැඩක් කියන මානසිකත්වයෙන් තමයි ඒගොල්ලෝ තියෙන්නේ. ඔය අතරේ පහඳින් ඉන්නවද නිකන් සැක කිරීමට කැමතිය සැක කිරීමට භාජනය වෙනවට <laughs> කැමති පිරිසක් ඉන්නවද? ඔව් දැන් ඇත්තටම එහෙම පිරිසක් ඉන්නවා. ඔය මානසික රෝගී තත්ත්වවල ඉන්න අයත් එහෙම ඉන්නවා. එහෙමයි. දැන් ඇයි ඔයා මන් දිහා මෙහෙම මගෙන් මෙහෙම ප්‍රශ්න අහන්නේ නැත්තේ මගෙන් මම මාව සැක නැද්ද ආදී වශයෙන් සමහරව අහන අවස්ථා තියෙනවා. එහෙමත් තියෙනවා. ඒක අවංගභාවයේ පෙන්වන්න වගේද ඒක කරන්නේ? ඔව් දැන් ඒකත් දැන් ඒක තමයි මේක ඒක මනෝ විකාර තමයි සංසදෙන් සමහර අයට. එහෙනම් අපි හිතමුකෝ දැන් දැන් මහත්මේ මට කිව්වා ඇත්තට මෙතුමා බොහොම උගත් කෙනෙක්. එහෙමයි. එතුමා මට කිව්වා දැන් එතුමාගේ මොබයිල් ෆෝන් එක, යාගේ ලැප්ටොප් එක ඒ බිරිඳ බ්ලොක් කරන්න ඕන කෙනෙක්. ඒ බිරිඳ එයා දැන් මේ සූඩ හැමෝටම පේන්නේ සාලේ හැම කරම තියලා තියෙනවා. කිසිම දවසක එනවනම් මේ මොබයිල් ෆෝන් එක අල්ලලා බලන්නේ නැහැ. එහෙම. ඊළඟට ලැප්ටොප් එක දිහා බලන්නේ නැහැ. එයා හිතනවා ඇයි මෙහෙම බලන්නේ නැත්තේ? මා ගැන තැකීමක් නැද්ද? මං ගැන සැකයක් නැත්තේ ඇයි? ඉතින් එක එක්කෙනා සාමහත් හිතන විදිහ මම මහත්මයා දැන් ගොඩාක් මහත්තුරු ඇවිල්ලා අපිට කියන්න හරිම වදේ මේ කෝල් එකක් ආවත් වදයක් මේ කාගෙන් දාවේ කාගෙන් දාවේ කියලා විස්තර ඒ මතනවා විමසනවා ඉතින් ඒක මහා වදයක් වෙලා තියෙන සම්මත පුදුම විදියට සමහර දාට මම ගෙදරට ගිය ගමම මොබයිල් ෆෝන් එක ඕෆ් කරලා තමයි ගෙදර ටිකක් තනසිල්ල ඉන්නේ මට කෝල් එකක් ආවත් ප්‍රශ්නයක් හරිම අමාරුයි කියලා ඉතින් ගොඩක් අය කියන කතාව මම ඔබතුමාට ඒ කිසි ප්‍රශ්නයක් නෑ මේක ලොකු දෙයක් නමුත් බලන්න යාර හිතන විදිය ඒ එතුමා හිතනවා එතුමා පිළිබඳව අර හොයන්නේ නැත්තේ එතුමාට ආදරේ නැති හින්දා කියලා වගේ. එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. සහ වෙනත් සම්බන්ධයක් නිසා ඒ ඒක ගොඩනගාගෙන ඉඳීම නිසා මං ගැන හොයන්නේ නැහැ කියන ආකල්පය පැහැදිලිව මෙහෙම අදහසක්. ඒක මානසික ව්‍යාධියක් නේද? අනවශ්‍ය කටයුතු කිරීම. ඒක නිසා මේ සැකේ කියන එක අපි මේ සාමාන්‍යයෙන් බුද්ධ ආදී අටතන අපි ඒක එක තැනකින් කියලා අනෙක් පැත්තෙන් ගත්තොත් හැම දෙයක් පිළිබඳවම සාමනහක සැකයක් තියෙනවා නම් අපි දැන් ගමනක් යනකොට පාරක් පිළිබඳ සූට දෙයක් ඕනේ එහෙම දෙයක් මේක මේ පාරද නැත්නම් අහවල් පාරද බෙහෙතක් ගන්නකොට මේකද බෙහෙත අරකද බෙහෙත මේ හැම දෙයකදීම සාමනහන්ත සැකේ කියන එක අපට අහපතක්ම තමයි කාන්ත සිද්ධ වෙන්නේ. එහෙම. ඒ සැකය දුරු කර ගැනීම සඳහා දැනුවත් වීම අත්‍යවශ්‍ය වගේම විශ්වාසය ගොඩනගා ගැනීම වැදගත් වෙනවා. දැන් ධර්ම මාර්ගය සම්බන්ධයෙන් ගත්තම ධර්ම මාර්ගය අපිට කියලා දුන්න ශාස්ත්‍රඥ වහන්සේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය. ධර්මයේ පිළිබඳව විශ්වාසය, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව විශ්වාසය ගොඩනගගෙන. ඒ විශ්වාසය ගොඩනගුණ තැනක නිසක භාවයෙන් යුතුව ගමන් කරන්න. දැන් අපි හඳුරු මතක් කළ විදිහටම පාරක් දන්නේ නැති වුණාම අපි කවුරු හරි කෙනෙක්ගෙන් පාර අහනවා. අපි හන්නේ පාර අහන්නේ අහන ඒ මිනිස්සයා අපිට පාර කියයි කියන විශ්වාසය ඉන්නේ. ඒතකොට බැරි වෙලාවත් අපි සැක කළොත් මේ මිනිස්සයා හොර පාරක් වෙන පාරක් වැරදි පාරක් කියයි කියලා අපි කිව්ව ඊට පස්සේ පාර කිව්ව ඇහුවත් පාර කිව්වත් ඊට පස්සේ ආයි සැක වෙනවා මේ මිනිස්සයා ඇත්තද කිව්ව දන්නේ නැහැ කියලා නොයහිනවා නේද අපි අහන්නේ. එතකොට ඒ ඒ පුද්ගලයා පිළිබඳ ප්‍රාථමික මට්ටමේ විශ්වාසයක් අවශ්‍ය වෙනවා නේද අපේ අහන්න. සම්බන්ධව දැන් අපි ඔය දැන් සාමාන්‍ය කොහොම කියාගෙන යනකොට මට මතක් වුණේ ඇත්තටම මේ මේ පැකේජ් කියලා කියන්නේ අර ස්වාමිනාස් වචනය පාවිච්චි මානසික ඇත්තටම ව්‍යාධියක් මේක. එහෙමයි. දැන් බලන්න සමහරු ඉන්නවා සංහස් දැන් කොතෙන්ට ගියාම ආහාරයක් ගන්න නිසක් අයින් වෙනවට වස්ස දාලා තියෙනවාද? එහෙමයි. මේ ඊළඟට මේක මේ මොකක්ද මෙතන මොනවද වෙන්නේ? හැම දෙයක්ම පිළිබඳව එකයි. ඉතින් ඇත්තටම මේ පැකේජ් එහෙම ගත්තොත් නම් මේක බරපතලම බෙහෙත් ගන්න ඕන රෝගී තත්ත්වයක්. හැබැයි ඉතින් සැකකල යුතු තැන්වලදී අපි හඳුරන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් සැක කටයුතු පුද්ගලයෙක් ඉන්නවා. එතකොට එයා ගැන සැක කරන එක. දැන් ප්‍රභූවරයෙක් යන යන තැනක සකස් කරන ලබන කෑම බීම ඒ සම්බන්ධයෙන් කුමක් දාලා තියද කියලා ඒ වගේ ඒවත් කෙරෙන්න ඕන අවස්ථාවක් තියෙනවා නේද අපි එතන දිශානක ඇත්තටම සැකේ කියන වචනට වඩා අපි භාවිත කරත් බොහොම තේක්ෂණව විචක් විමර්ශනශීලී භාවය විමර්ශනශීලී භාවයෙන් අපි මෙතන දැන් ආහාරයක් වුණත් අපි ඒක හැම දෙයකම තියෙන්න ඕන දැන් අපි මානසිකව පාරක් අහනකොට උනත් ඇත්තටම අපිට දැනෙන්න ඕන දැන් අපිට හරි පාර කියයි කියන එක එහෙමයි ඒ වගේ විචක්ෂණ බුද්ධිය අපිට ඒක ඒක ඒ සීලී භාවය තියෙන්න ඕන එහෙමයි නමුත් සාමතරනිකන් ලෙඩක් වගේ හැම වෙලේම සැකසාංකා තියාගෙන ඉන්න එක දැන් බලන්න අපි දැන් ධර්මයේ පැත්තට ප්‍රවේශ වුණොත් දැන් Taman වඩන භාවනාවක් පිළිබඳ හුස්ම රැල්ලක් දැන් හුස්ම රැල්ලේ එහාට මෙහාට බලන එක මේකේ ඇති වැඩක් තියෙනවද කියලා ඒකට සැක කරොත් යාට භාවනා කරගන්න බෑ එහෙම ඊළඟට සාමනස දැන් ඔය විදිහටම ධර්මයේ සඳහන් දැන් අපි කොහොම භාවනාවක් කරගෙන යනවා ඊළඟට දැන් මේකේ ප්‍රතිඵල එනකොට දැන් හුස්ම රැල්ල සූම් වෙනවා ඊළඟට එක එක අවස්ථාවන් එනවනේ මේවා පිළිබඳව කෙනෙක්ගෙන් අහනවා. මොන බොරුද? ඕවා නිකන් තනිකර බොරු කියලා එයා සැක කරොත් එයාට කවදාවත් ඒ ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක අපි හන නිවන කියන්නේ අපි දෙනම අපි කවුරුවත් තාම ගිහිල්ලා නැති එකක් නේ. ප්‍රත්‍යඥය ওই විදිහට. ඒතකොට අපි ඒතකොට අපි මේ යන්න හදන්නේම කලින් නොගිහිපු තැන. නොගිහිපු තැන. ඒතකොට ඒ වගේ තැනකට යද්දී අර ශ්‍රද්ධාව විශ්වාසය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒක කරනවා. එතකොට එතකොට තමයි නිසක ඒ ඒ ශ්‍රද්ධා විශ්වාසය තහවුරු වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරුණ දැන ගැනීමෙන් ධර්මයේ කෙරෙහි කරුණ දැන ගැනීම ඒ වගේ බුදුහාඳුරන්ගේ බණ අහලා ධර්මයේ අනුගමනය කරලා විමුක්තිය සලසගත් ආර්ය මහා සංඝරත්නය කියලා පිරිසක් ඉන්නවා උන්වහන්සේලා මේ මේ ස්වභාවයෙන් යුක්තයි කියලා කරුණ දැනගන්නකොට අර අපේ හිතේ තියෙන සැකය දුරු වෙලා යනවා එතකොට අපිටත් විචක භාවයෙන් යුතුව විචිකිච්ඡාවකින් තොරව මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. අපි හන්නේ එතකොට දැන් මේක වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද මේ? ඔව් වංචක ධර්මයක් හැටියට සම්මත දැන් ඇත්තටම මේ එයා හිතනවා දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන හැම දෙයක්ම විමසලා දැනගන්න. එහෙමයි. මේ විදිහට මෙයා හැම වෙලේම හැම කාරණයක් පිළිබඳව සැක කරන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් මේ සැක කිරීම නිසා ඇත්තටම දැන් මේ දැන් බොහොම තීක්ෂණව විමසනවා කියන ස්වરૂපයෙන් එන්නේ විචිකිච්ඡාව. එහෙමයි. ඒ වගේ සීලයේ පිළිබඳ වුණත් එහෙමයි එක එක දැන් මොකද තීක්ෂණව විමසීම නුවණින් කරන දෙයක් ඒක ඉතා වටිනා දෙයක් කියලා ඇත්ත වශයෙන්ම මේ සැක කිරීමව තමයි දිගට යන විචිකිච්ඡාවම යන්නේ. එහෙමයි. ඒ නිසා සාංශ බොහෝ සෙයින් මේ යෝගාවචරයන්ට මේ සැකය බොහොම නුවණින් විමසනවා කියන ස්වરૂපයෙන් මේ සැකේ ඇති වෙන්න පුළුවන්. එහෙමයි. දැන් අපි හන්නේ අනිත් එක තමයි මට දැනගන්න ඕනේ දැන් අපි අර උද්දච්ච කුක්කුච්චය ESP සාකච්ඡා කරද්දී කාමච්ඡන්දේ සම්බන්ධයෙන් ව්‍යාපාදයේ සම්බන්ධයෙන් ඇති වෙනවා වගේම අපි හඳුරන්නේ කාමච්ඡන්දේ සම්බන්ධයෙන් එන්න පුළුවන් ද විචිකිච්ඡාව ව්‍යාපාදයේ සම්බන්ධයෙන් විචිකිච්ඡාව එන්න පුළුවන් දෙ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් කිසියම් කාම වස්තුවක ඇලීමක් ඇති වෙනවා එතකොට ඒ පිළිබඳව යාට තියෙන මේ මේ ඇලීම හොඳයිද නරකයිද නිවනට ගැලපෙනවද නැද්ද ආදී වශයෙන් එහෙම ඒක සැක කරන්න පුළුවන් අපිට. කාමයට කාමය ඔතුන්න කරගත්තොත් කාමච්ඡන්දයට ඇබ්බැහියක් මේක. ඇබ්බැහි ඇති වුණොත් සානත් ඒ කාන්තයෙන් ඉතින් සැක කියන දේවල් බුද්ධ ආදී අර්ථන සැකේනේ අපි. පරිබාහිරව. එහෙම පරිබාහිරව. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ඔය කියන සම්බන්ධතාව උඩ සැක සංකා ඇති වෙනවාමයි. එහෙමයි. ඇයි දැන් මේ ඉතින් එයක් තින්නේ අකුසලේමයි අකුසලයේ තුල ඉන්නකොට දැන් මේ තමන් සතු කාම වස්තුවක් වෙන කෙනෙක් පැහැරගනේද වෙන කෙනෙක් පැහැරගත්තද ඔය ආදි වශයෙන් සැක සංකා අනිවාර්යෙන් කාම මුල් කරගෙන නැති වෙනවා නැති වෙනවා ඊළඟට ද්වේෂය ඇති වෙනවා අනිවාර්යෙන් දැන් තමන්ට මොකක් හරි දැන් තමන් දේශ කරන දැන් මේ පුජ්‍යලයා දැන් මොකක් හරි දැන් තමන්ට අකටයුත්තක් කරලා තියෙනවා එහෙනම් අපි අන්තිම ගත්තොත් එයා මෙයාමද මට අකටයුත්ත කරේ නැත්නම් වෙන කෙනෙක්ද කියලා සමහරට එතන දේශය හා සම්බන්ධව මේ විචිකිච්ඡාව නැත්තම් මේ සහ මේ ඒ පුද්ගලයාම තව කෙනෙකුට ද්වේෂ සහගතව ක්‍රියා කිරීම තුලත් දැන් මෙයා මට බනීද ගහයිද ආදී වශයෙන් අස්ථාන සැක ඇති වෙන්නත් පුළුවන් නේද? පැහැදිලිවම සම්මත. එහෙම. එතකොට අනිත් නිවර්ණ ධර්ම සම්බන්ධයෙන්ත් එහෙම විචිකිච්ඡාව ඇති වෙන්න පුළුවන්. ඔව් විචිකිච්ඡාව ඇති වෙන්න පුළුවන් සානෝ දැන් ඇත්තම දැන් එතනදී අපි බලුවොත් එහෙම විචිකිච්ඡාව දැන් තියෙන මේ දේහ සම්බන්ධයෙන් ගත්තොත් අපේ හන්දරන්නේ දැන් මට නිින්ද ගිහිල්ලාද එහෙම නැත්නම් භාවනාව සමාධියේද ඉන්නේ ආදී වශයෙන් එහෙම විචිකිච්ඡාවකුත් එන්න පුළුවන් නේ සමහරවිට. සාමාන්‍යයෙන් ඉක්ෂා කරන විදිහට ඉතින් එහෙම අනිවාර්යෙන් ඇති වෙනවා. එහෙම අපහන්නේ. ඒ අනුව ගත්තොත් දැන් අත්‍තර මොකද ඒ විදිහට දැන් හිතුවොත් එහෙම එහෙම සැකයක් හිතනවා නේද? ඒක පැහැදිලිවම පේනවා අපිට සැකයක් ඇති වෙනවා. එහෙමයි. ඒ එතකොට දැන් මේ විචිකිච්ඡාව මුල් කරගෙන අනිත් නීවරණ ධර්ම පදනම් කරගෙනත් විචිකිච්ඡාව ඇති වෙනවා කියනකොට ඒ එවන් කෙනෙකුගේ හිතේ සම්පූර්ණ අවුල් ජාලාවක් තියෙන නේද අපේ හන්දරේ කියන්නේ හිත සංසුන් වෙන්න සමාධියක් ඇති වෙන්න කියන ඉඩක් ඇත්තෙම නැති තරම් නේද? ඇත්තෙම නැති තරම් සන්නස මොකද ඒකයි අර මූලිකම දේ දැන් බලන්න දැන් ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි තියෙන්නේ යම් කිසි මට්ටමකට මේ විචිකිච්ඡාව සංසිඳවන්න තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒ ධර්මයේ පිළිබඳව තියෙන ප්‍රසාදයක් එක්ක තමයි එහෙම මේ සැකේ නැති කරන්න තියෙන්නේ. ඒකට දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත්තත් සැකෙන් ඉන්න කෙනෙක් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන විදිහටම මහා අවුල් ජාලාවක කිසිම පැනසිල්ලක් නැති මහා කිසිම තෘප්තියක් නැති ජීවිතයක් තමයි මේ සැකෙන් ඉන්න පුද්ගලයා ගත කරන්නේ. ධර්මයේ තුල වුණත් එහෙම යාට එනි තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන සැකයි නම් කාට එතන ගහට අපිට කතා කරන්න දෙයක් නැහැ ඉතින්. එහෙමයි. එතකොට ඒ එවන් කෙනෙකුගේ ජීවිතයේ විමුක්ති මාර්ගයට දොරටු විවර වෙනවා කියලා හිතන්න ඉඩ අවකාශයක් නැහැ. ඉඩ අවකාශයක් නැහැ. දැන් බලන්න සංස සෝතාපන්න වෙනකොට කාමරාග දෙක පිටික තියෙනවානේ. එහෙමයි. එතකොට දැන් බලන්න මේ විචිකිච්ඡාව නැති වෙන්නේ ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය පිළිබඳව ඒ තියෙන සැක සාංකා කෙලෙයිම අයින් වෙලා යනවා. එහෙමයි. එතකොට තමයි යාට විමුක්තිය පළවෙනි මාර්ගයෙන්ම මේ කියන භයානක අකුසලයේ අයින් වෙනවා. අයින් වෙනවා. ඒකයි අර නියතෝ සම්බෝධි පරායනෝ. ඒකාන්ත වශයෙන් නිවනම ඉලක්ක කරගෙන යාට ගමන් කරන්නේ. මාර්ගය තාම පිරිසිදු වෙනවා. එහෙමයි. ඒකොට එහෙම වුණොත් තමයි යාට ඊළඟට ඒ කාමරාග දෙක තුනේ කරගන්න ලැබෙන්නේ තර පැකේ කියන එක සාමුලෙම රායින් වුණොත්. එහෙමයි. ඊළඟට ඒක සාමුලෙම නැති කරගන්නත් අනිවාර්යෙන් පැකේ කියන එකට ඉදිරියට නිවන දක්වාම යන්න නම් අර සැක සංකා දුර වෙන්න ඕන. සංඛා විතරණේ කියන ওই தത്വෙද අපේ අහන්නේ? පැහැදිලිවම සංස දැන් සංකා විතරනේ කංකං දැන් අපි විනය පිටකයේ තියෙන විනය අට කතාවක් වෙන සංකා විතරන අට කතාවක නේද සැක දුරු කරන නිසා තමයි එහෙම සංකා විතරනේ කියන්නේ සැක දුරු කරන එක්තරා විසුද්ධියක් නේද අපි හඳුන්වන්නේ පැහැදිලිවම සීල දිට්ඨිය ආදී වශයෙන් එනකොට සැක සංකා පවා දුර වෙලා මේ පාර පිරිසිදු වෙනවා. පිරිසිදු කරනවා. දැන් ඇත්තටම දැන් සත්ත්වසිද්ධියක් තියෙන සංකාල්තරණ සුද්ධිය. එහෙමයි. එහෙමයි. ඒතරදිත් ඇත්තටම නාම රූප සම්බන්ධය එතනනම් තියෙන්නේ. ඒ නාම රූප සම්බන්ධව දැන් මේක මේ මේ ඒ ස්වરૂපයන් සම්බන්ධව යම් කිසි සැකයක් පිරෙනවා. ඒ සැක සාංකා සියල්ලම නැති කළා දාන සුද්ධිය තමයි සංකාතරණ සුද්ධිය කියලා කියන්නේ. එහෙමයි. ඒක ටිකක් ගැඹුරු එකක්. එහෙමයි. ඉදිරියට යද්දී ඒ සැක සංකා දුරු කරගෙන තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවකාශ සැලසෙන්නේ. එතකොට බලන්න ඔබ කල්පනා කරලා මේ නීවරණ ධර්ම යටපත් කිරීම කියන එක මොනතරම් අත්‍යවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලක් වෙනවද නිවන් දැකීම පිණිස නිවනට මොනතරම් බාධා එල්ල කරනවද මේ චෛතසික ධර්ම පහ සිත තුළ ඇතිවෙන මේ චෛතසික ධර්ම. ඉතින් ඒවා තදංග වශයෙන් හෝ විඛම්බන වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට සීල සමාධි ප්‍රඥාවන් පූර්ණේ කරලා දැඩි වීර්යයක් අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. බුද්ධ උත්පාද කාලයක් ලැබිලා තියෙන වෙලාවක සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට භාග්‍ය ලැබිලා තියෙන වෙලාවක ඒ සද්ධර්මය ඔබට පවසන කල්යාණ මිත්‍රයන් වහන්සේලගේ ඇසුර ලැබිලා තියෙන වෙලාවක පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු වෙලාවක අපේ වෑයම විය යුත්තේ පුහුදුන් සිත්වල තියෙන මෙන්න මේ කියන නීවරණ ධර්ම. නිවන වළක්වන සිටිවිලි හිතින් පුළුවන් තරම් ඈඩ් කරලා ඉවත් කරලා දාන්න. ඒවට තියෙන ප්‍රධානම දේ තමයි අත්‍යවශ්‍ය දේ තමයි ආදීනවය දකින්න. එවන් සිටිවිලි හිතේ ක්‍රියාගෙන ඉඳීම තුළ දීර්ඝ කාලයක් ඉචාති ජරා ව්‍යාධි මරණ ආදී මේ සාංශාරික දුක් වලට පත්වෙච්ච හැටි ඔබ කල්පනා කරලා බලන්න. ඒ වගේම නිවන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී නැවැත්වීම තුළ ආර්ය උත්තමයන් විදින ඒ විමුක්ති සෝය පිළිබඳ ඔබ ආනිසංසය දකින්න. එහෙම දකිනකොට මමත් ඒ සුවේ සාක්ෂාත් කරගත යුතු කියන උත්සාහයෙන් උන්වහන්සේලා වැඩි මගෙහි ශ්‍රද්ධාවෙහි පිහිටලා ගමන් කිරීම තුළ ඔබටත් ඔබේ හිත අකුසලයන්ගෙන් නිදහස් කරගෙන සුවපත් කරගන්න හැකියාව ලැබෙයි. ඒ සඳහා ඔබට මේ සාකච්ඡාව ඉවහල් වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරන ගමනේ බොහෝ ශාසනික සේවාවන් සමුදායක් යෙද්දී අපේ හාමුදුරුවෝ මේ දවස්වල ටිකක් විතර විවේකයෙන් ඉන්නේ ඩුබායි වලට වැඩිය වදින ඉඩවකාශ නැති ඉන්න කොරෝනා වල කොරෝනා රෝගය නිසා කෙසේ වෙතත් උන්වහන්සේ ඔබ අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩම කරවල මේ අවස්ථාව සඳහා ඔබේ අපේ දහම් ගැටළු විසඳා දුන්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය නිරහවද්ද පඤ්ඤාසිරි මාහිම් පානන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා ඒ වගේම දෙවියන් සහිත සකල ලෝක වාසී සත්වයාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අදට අපි ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් සමුගන්නවා ඔබ